නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දවසේදී ඔබ විසින් මේ උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ විශේෂ කාරණාවක් මුල් කරගෙන අද දවසේ මා පැවිදීමටපත් වී වසර 20ක් සපිරෙන දවසේ ඉතින් ඒ කාරණා මුල් කරගෙන තමයි ධර්ම දේශනාවක් සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පැවිදි ජීවිතයේ කියන කාරණාවේ වටිනාකම පැවිද්දේ තියෙන උත්තරම භාවය පැවිද්දක් අවශ්‍ය වෙන්නේ ඇයි කියන කාරණාව පැවිද්ද තුළින් සිදුවෙන වැඩපිළිවෙල මෙන්න මේවා මම ඔබට පැහැදිලි කරලා දෙන්න අදහස් කරනවා පින්වතුනි පැවිද්ද කියන කාරණාව පැවිද්දක් අවශ්‍ය වෙන්නේ පැවිද්ද කියන කාරණාව උපකාර වෙන්නේ පළවෙනිම ප්‍රධානම කාරණාව තමයි සත්පුරිස භාවය කියන කරුණ. සත්පුරිසත්වය ගුණවත් භාවය කියන කාරණාව තමයි පැවිද්දක් සඳහා තියෙන පළවෙනිම සුදුසුකම. හැබැයි සත්පුරුෂත්වයක් තිබුණ පමණින්ම පැවිද්දේ සැබෑ අර්ථය සිදු වෙන්නේ නැහැ. පැවිද්දේ සැබෑ අර්ථය සිදු වෙන්න ප්‍රඥාවන්ත භවකින් යුක්ත සත්පුරුෂ භාවය අවශ්‍යයි. ඒ ප්‍රඥාවන්ත භවකින් යුක්ත සත්පුරුෂ භාවය තුළින් තමයි පැවිද්දක අර්ථය සිදු වෙන්නේ. සත්පුරුෂයා හැම වෙලෙම හොයන්නේ ගුණවත් භාවය පිරිසිදු භාවය ඒ වගේම තමන්ගේ ජීවිතයේ කෙලෙස් එක්ක ඉන්නේ නැතිකමක් හොයන ජීවිතයක් තියෙන සත්පුරුෂ භාවය ප්‍රඥාවන්ත භාවයේදී තියෙනවා ජීවිතයේ සත්‍ය හොයන ගතිය එතකොට එහෙනම් මේ පැවිද්ද කියන කාරණාව ප්‍රයෝජන වෙන්නේ ජීවිතයේ සත්‍ය හොයන සත්පුරුෂයන්ට ජීවිතයේ සත්‍ය නොසොයන සත්පුරුෂ නොවන කෙනාට පැවිදි ප්‍රයෝජනයක් ලැබෙන්න බෑ. ඒ වගේම තමයි කොච්චර ප්‍රඥාවන්ත වුණත් සත්පුරුෂ තිබුණත් හැමෝටම පැවිදි වෙන්න වාසනාවක් නැහැ. දැන් අතීතයේ කාලේ පවා බැලුවහම චිත්ත ගෘහපති හත්තාලෝක උග්ග වේලුකණ්ඨගේ නන්දමාතා කුජුත්තරා වැනි අය ගිහි ජීවිතයේ තුලමයි ගත කරන්නට යෙදුනේ. ගිහි ජීවිතයමයි කාලය ගත කළේ. හැබැයි ඒ කට්ටිය හරි ගුණවත්, සත්පුරුෂයි. ඒ වගේම ප්‍රඥාවන්තයි. හැබැයි පැවිදි වෙන්න අවස්ථාව උදා වුණේ නැහැ. එතකොට එහෙනම් තවත් කාරණාවක් උපකාර වෙනවා. පැවිදි ජීවිතයක් කියන තැනදී. ඒ තමයි පැවිදි ජීවිතයකට අවශ්‍ය වන පුණ්‍ය ශක්තිය. පැවිදි ජීවිතයකට අවශ්‍ය වෙන පුණ්‍ය ශක්තිය ඇති කරගන්න අපි උත්සාහ කරන්නට ඕන පැවිදි නොවිච්ච අය පැවිදි වෙච්ච අය ඒ පැවිද්ද රැකගන්නේ සඳහා උත්සාහ කරන්නට ඕන පැවිදි නොවිච්ච අය පැවිදි ජීවිතයේ වටිනාකම කියන කාරණාව තේරුම් ගන්න ඒ කරුණු පුරුදු කරන්න උත්සාහ කරන්නට ඕන ඒ තමයි පැවිදි වෙන අයට උපකාර කරන එක පැවිද්දේ සමාදම් කරන එක පැවිද්දේ ගුණ කියන එක. පැවිද්දේ වටිනාකම ඉස්මතු කරලා පෙන්වන එක. යමෙකුට පැවිදි වෙන චේතනාවක් ඇති වුණා මේ චේතනාව වර්ධනය වෙන විදිහට කරුණු කියන එක. මෙන්න මේ වගේ කාරණා උපකාර වෙනවා පැවිදි ජීවිතයක් කරා යමු වෙන්න අවශ්‍ය පුණ්‍ය ශක්තිය ලැබෙන. එතකොට මේ පැවිදි ජීවිතයට අවශ්‍ය කරන උපකාරක අංග ඒ පුණ්‍ය ශක්තිය වර්ධනය වෙන්න අවශ්‍ය උපකාරක අංග දියුණු කරනකොට සමහර කෙනෙක් ප්‍රඥාවන්ත සත්පුරුෂ නොවුනත් සමහර කෙනෙක් සත්පුරුෂ විතරක් වෙලා තව ජීවිතයටපත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම පැවිදි ජීවිතයටපත් වුණාට එයාට සැබෑම පැවිද්දේ අර්ථය ප්‍රායෝගිකව කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එතකොට එහෙනම් මෙන්න මේ කාරණා සියල්ලක්ම සම්පූර්ණ වෙන තැනදී ඒ ජීවිතේ පැවිදි ජීවිතේ හරිම සුන්දරයි. ඒ පැවිදි ජීවිතේ හරිම වටිනවා. එතකොට මේ පැවිද්ද කියන කාරණාව පින්වතුනි තියෙන්නේ ප්‍රධාන කාරණාවක් මත විශේෂයෙන් පැවිද්ද. නිවන් මඟ කියන කාරණාවක් තියෙන්නේ ප්‍රධාන කාරණාවක් මත. මේ නිවන් මඟත් පැවිද්දත් කියන කරුණු දෙකම තියෙන ප්‍රධාන කාරණාව එකම කාරණාවක් එකම අවස්ථාවක් බවට යම් කිසි කෙනෙකුට පත් වෙනවා නම් ඒක එයාගේ ජීවිතේ පුදුමාකාර වාසනාවක්. පැවිදි ජීවිතයේ තියෙන පින්වතුනි ගුරුවරයා අතේ. ගුරුවරයා කියන කෙනා තුල නිසයි පැවිද්දක් ඇති වෙන්නේ. ඒ කියන්නේ ගිහි ගෙදර වාසය කරද්දී ගිහි ගෙදරදී යම් දරුවෙක් අයිතිත්වයක් තියෙන යම් දරුවෙකුගේ උරුමකාරකමක් තියෙන දෙමාපියන්. ඒ දෙමාපියන් දරුවා කියන කාරණාව එක්ක බැඳීමක් ලිංගතු භාවයක් තියෙනවා. පැවිදි ජීවිතයටපත් වුනහම ගුරුවරයා කියන කෙනා තමයි පැවිදි ජීවිතයේ නිර්මාතෘවරයා. පැවිදි ජීවිතයේ උපද්දවපු කෙනා. එතකොට එහෙනම් පැවිදි ජීවිතයේ තියෙන කවුරු අතේද පැවිදි ජීවිතයේ තියෙන කවුරු පාදක කරගෙනද? ගුරුවරයා පාදක කරගෙන. බුදුරන් වහන්සේ විනය පිටකයේදී පෙන්වලා දෙනවා දරුවෙකුට තියෙන සෙනෙහසක් ඒ ගුරුවරයාට ඒ පැවිදි වීමටපත් වෙච්ච තමන්ගේ ගෝලයන් කෙරෙහි තියෙන්නට ඕන. ඒ වගේම පියාණන් කියන සෙනෙහසක් ඒ පැවිදි ජීවිතේපත් වෙච්ච සාමණේර නැත්නම් ඒ භික්ෂුන් වහන්සේලාට තමන් ගුරුවරයා කෙනෙක් තියෙන්න ඕන. මෙන්න මේ මත තමයි පැවිදි ජීවිතයක් නිර්මාණය වෙන්නේ. ඒ තමයි ගුරුවරයා. ධර්ම මාර්ගයේ නිර්මාණය වෙන්නේ කල්‍යාණ මිත්‍රයා කියන කෙනා තුළ. අපේ ජීවිතේ යමෙක් සත්‍යවාදීව හිතන්න ගන්නවා නම් ඒ සත්‍යවාදීව හිතීමත් එක්ක හිතන ක්‍රමයක් එක්ක තමන්ගේ ජීවිතේ තමන් හරි කියලා කොටු කරගන්න රාමුව තුල läග ගන්න බවට ඉන්න බැරි බවක් එනවා. අන්න ඒක නා තමයි අසරණ වෙන්නේ. ඒ අසරණත්වයට පත් වුණාට පස්සේ ඒක නා සත්‍යයක් හොයාගෙන යනවා. ඒක නාට ජීවිතේ ලෝකේ තමන්ට ලැබෙන දේ එක්ක ඉන්න බැරි වෙනවා. ඇහැට පෙනෙන රූපයක, කනට ඇහෙන ශබ්දයක, නාසයට දැනෙන ගන්ධ එක්ක, දිවට ලැබෙන රසය එක්ක, කයට ලැබෙන පහස එක්ක, මනසට ලැබෙන අරමුණු එක්ක යාට ඉන්න බැරි වෙනවා. ඒ ඉන්න බැරිකමත් එක්ක එයා සත්‍යයක් හොයනවා. එයා සත්‍ය හොයාගෙන යනවා. සත්‍ය හොයාගෙන යනකොට අන්නේ සත්‍ය මොකක්ද කියලා පෙන්වන්නේ කල්යාණ මිත්‍රයා. ඒ සත්‍ය පෙන්වන තැනදී තමන් හිතන ක්‍රමයට අනුරූප නොවන තමන්ගේ හිතන සිතුවිලි වලට අනුරූප නොවේද? හැබැයි තමන් හිතන ක්‍රමයට අනුගත විය හැකි ප්‍රතිපදාවක් තමයි පෙන්වන්නේ. තමන් හිතන සිතුවිලි වලට අනුරූප නොවන තමන් හිතන ක්‍රමයට අනුගත විය හැකි ප්‍රතිපදාවක් පෙන්වනවා. එතකොට තමන් හිතන ක්‍රමය ඉස්මතු වෙන්නේ නැහැ. අන්න එතනදී ඒ කල්යාණ මිත්‍රයා කියන කෙනාට යමු වෙනවා. කල්යාණ මිත්‍රයාට යමුනාට පස්සේ ඒ කල්යාණ මිත්‍රයා යමක්ද කියන්නේ. ඒ කල්යාණ මිත්‍රයා කියන විදිහට ජීවිතය ගත කරනවා. දැන් ගුරුවරයා කියන කෙනත් එකත් ඒ විදිහමයි. ඒක විනය තුලින් බුදුරජාන් වහන්සේ මූලික හික්මීමක් හැටියට පැහැදිලි කරලා තියෙනවා. ගුරුවරයා කියන කෙනා තුළ එක හික්මෙන කොටත් ඒ විදිහටම හික්මීමක් තියෙනවා. මම ඔබට පැහැදිලි කළා කල්යාණ මිත්‍රයයි ගුරුවරයයි දෙන්නම එක්කෙනෙක් වෙනවනම් එයාගේ ජීවිතේ පුදුමාකාර වාසනාවන්ත බව. එතකොට මෙන්න මේ විදිහට කල්යාණ මිත්‍රයේ ගුරුවරයෙක් කියන කෙනෙක් මත තමයි පැවිදි ජීවිතයක් නිර්මාණය වෙන්නේ. සත්පුරුෂ ජීවිතයක් ප්‍රඥාවන්ත ජීවිතයක් අර්ථාන්විත බවට පත් වෙන්නේ ගුරුවරයෙක් කල්යාණ මිත්‍රයෙක් කියන කාරණා මත. එතකොට එහෙනම් අපට අපේ ජීවිතය තුළ පැවිදි ජීවිතය ලස්සන කර ගැනීමට, පැවිදි ජීවිතය සුන්දර කර ගැනීමට, පැවිදි ජීවිතය අර්ථවත් කර ගැනීමට, තමන් යොමු වෙච්ච කාරණාව ප්‍රායෝගිකව ඉටු කර ගැනීමට අනිවාර්යයෙන්ම ඒ පැවිද්ද කියන කාරණාව යථාර්ථ වෙන ගුරුවරයා, කල්යාණ මිත්‍රයා කියන කෙනත් එක්ක අනුගත වීමක් තියෙනට ඕන. ඉතින් මම ඔබට මේ පැහැදිලි කරන්නට යෙදුනේ පැවිදි ජීවිතයක් කියන කාරණාව සිදුවෙන විදිය පිළිබඳව. දැන් මම ඔබට අර මුලින් කියපු කාරණා, ඒ කියන්නේ ප්‍රඥාවන්තයාට, සත්පුරුෂයාට, පුණ්‍යවන්තයාට කියන එක මම පැහැදිලි කරා. සත්පුරුෂයාට ප්‍රඥාවන්තයාට. මේ දෙකත් අපි තව ටිකක් තේරුම් ගමු. පැවිදි ජීවිතයට පත්වීම සඳහා කොයි වගේ වැඩපිළිවෙලක්ද එයාගේ ජීවිතයේ තිබිය යුත්තේ කියලා. ප්‍රඥාව කියන කාරණාව නැති වුණත් ලෝකේ සත්පුරුෂ භාවයක් තියෙනවා නම් එහෙම කෙනෙකුත් පැවිදි ජීවිතයටපත් වෙනවා. එයා කියන කියන දේ කරනවා. කියන කටයුතු ඒ විදිහටම කරනවා. අර පැදගුරු කරලා අවවාද පිළිගන්නවා. එහෙයි කියන කෝණයත් එක්කමයි ඉන්නේ. ඒ වගේම අන් අයට උපකාරශීලී. අනිත් අයට උදව්පදව් කරනවා. හිතට ගැටීමක් එන්නේ නැහැ. හිතට තරහක් එන්නේ නැහැ. තරහ ගැටීම වෙනකොට ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. මෙන්න මේ විදිහට ඊර්ෂ්‍යාව වෛරය ඊළඟට තමන් කැපිලා පේන්න ඕන ගතිය මෙන්න මේවා එන්න දෙන්නේ නැතුව මේවා ප්‍රහාණය කරන වැඩපිළිවෙලක් එක්ක ජීවිතය ගත කරනවා අන්න එවැනි සත්පුරුෂ ජීවිත පුණ්‍ය ශක්තියත් එක්ක පැවිදීමටපත් වුණාම එයාටත් පැවිදි වාසය කරන්න පුළුවන් හැබැයි අර්ථාන්විතවම ප්‍රතිපදාත්මකව ආරෂ්ඨාංග මාර්ගය ප්‍රඥාව නැති නිසා වැඩිීමේ ඉඩ කඩක් නැහැ. හැබැයි එහෙම කෙනෙක් ඒ සත්පුරුෂ ගුණවත් භාවයත් එක්ක පැවිදි වීම සඳහා අවශ්‍ය පුණ්‍ය ශක්තියත් එක්ක ගුරුවරයාගේ කල්යාණ මිත්‍රයාගේ උපකාරශීලීත්වයත් එක්ක ටික ටික ටික ටික ධර්මයේ හිතන පැත්තට යොමු කරගන්න පුළුවන්. හැබැයි සත්පුරුෂ නොවුනොත් ඒක කොහොමද බැහැ. සත්පුරුෂ වෙච්ච කෙනෙකුට හිතන ශක්තිය නැති වුණාට ටික ටික පුළුවන් ධර්මය හිතන්න ඕන වැඩපිළිවෙලක් කරා යොමු කරන්න. ඒ ඒ ඒ අයගේ ජීවිත සත්පුරුෂ ප්‍රඥාවන්ත අයගේ ජීවිත හරියට පදම් කරපු රත්තරන් වගේ, උණු කරපු රත්තරන් වගේ. එයාලගේ ජීවිත හොඳට අනාගත මැටි ටිකක් වගේ. වැලි ඉවත් කරලා හොඳට හදාගත කර්මන්නේ කරපු මැටි ටිකක් වගේ. ඇයි එහෙම කියන්නේ? ඒ කර්මන්නේ වෙච්ච රත්තරන් කෝවක දාලා උණු කරගත්ත රත්තරන් ඕන හැඩයකට හදන්න පුළුවන්. ඒක කැඩෙන්නේ නෑ. ඕන හැඩයකට හදන්න පුළුවන්. ඒ වගේම හොඳට වැලි ඉවත් කරලා හදාගත්ත මැටි ඕන හැඩයකට හදන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි සත්පුරුෂ කෙනෙකුගේ ජීවිතයක් හැදෙනවා නම් සත්පුරුෂ කෙනෙකුගේ ජීවිතයක් යෙදෙනවා නම් අන්නේ සත්පුරුෂ කෙනාගේ ජීවිතයත් එක්ක කල්යාණ මිත්‍රයාට එයා අනිවාර්යෙන් ගුරුවරයාට කල්යාණ මිත්‍රයා ප්‍රායෝගික අර්ථාන්විත නොවුනාට ගුරුවරයාට කීකරුයි. ගුරුවරයා කියන දෙයට යොමු වෙනවා. එහෙනම් ගුරුවරයා හික්මවන්න දක්ෂ වෙනවා. අර හිතන ක්‍රමය, නුවණ මෙහෙවන ක්‍රමය, තමන් විස්මතු නොවන ක්‍රමය, තමන්ට ඉඩක් නොවන විදිහට ජීවිතේ සත්‍ය වෙන ක්‍රමය. අන්න ගුරුවරයා හික්මවන්න දක්ෂ වෙනවා. එතකොට ගුරුවරයා ඒ විදිහට හික්මවනකොට මොකද වෙන්නේ? අර සත්පුරුෂ ජීවිතයේ ප්‍රඥාවන ජීවිතයක් බවට පත් වෙනවා. දැන් ඒ පැවිදි ජීවිතය සුන්දරයි. අන්න සත්පුරුෂ සත්පුරුෂකමින් යුක්තරක් ආවා පැවිදි ජීවිතයේට ගුරුවරයා කියන කාරණාවට කියන්නේ සත්පුරුෂ බව උපරිම තියෙන්නට ඕනේ. විශේෂයෙන් ප්‍රධානම කාරණාව සත්පුරුෂ භාවයේ ගුරුවරයා කියන කෙනාට තියෙන සමීපත් එක්ක ඕනම කාරණාවක් සරපරසයෙන් වෙන්න පුළුවන් ඕනම විදිහකට කරුණක් කිව්වහම ඒක එහෙයි කියලා පිළිගන්න පුළුවන්කමක් තියෙන්නට ඕන. අන්න ඒක එහෙයි කියලා පිළිගන්න පුළුවන්කමක් තියෙනකොට එයාට ටික ටික එයා කොටු කරගෙන ඉන්න කාරණාවට ඉඩක් නොදී එතනින් ඉක්මවන්න අවශ්‍ය වෙන විදිහට ධර්ම කාරණාව නැත්නම් ධර්මයේ ප්‍රායෝගික කරවන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රඥාවන්ත සත්පුරුෂ කෙනෙක් ශාසනයට එනවා නම් ඒ ප්‍රඥාවන්ත සත්පුරුෂ කෙනෙක් ශාසනයට එන්නේ පින්වතුනි විශාල වාසනාවක් එක්ක. ප්‍රඥාවන්ත සත්පුරුෂ කෙනෙක් ශාසනයට එන්නේ. ඒක නා තමයි ජීවිතයේ සත්‍යවාදී හොයනවා. එයා සත්පුරුෂකම් ගුරු කරන්නේ නැහැ. එයාට බලෙන් සත්පුරුෂකම් අවශ්‍යතාවයක් නැහැ. ඒක නා ජීවිතයේ සත්‍යවාදීව හිතනවා. තමන් කියන කාරණාවට කොටු වෙච්ච දෙයක ඉඳ ඉඩක් නැති වෙන විදිහේ චින්තනයක් තියෙනවා. දැන් අසත්පුරුෂයි කියලා නිර්ණය කරන්නේ මොකක් එක්කද? ලෝකේ අසත්පුරුෂයි කියලා නිර්ණය කරන්නේ තමන්ට තැනක් ඇවිදිලා තමන් කියන කාරණාව පෝෂණය වෙන්න අවශ්‍ය වෙන ඉඩකඩ ලබා ගැනීම නෙවෙයි අසත්පුරුෂකම ඉස්මතු වෙන්නේ. සත්‍යවාදී කෙනාගේ ජීවිතය ගත්තහම ඒ කෙනාට මමත්වයක් ඉස්මතු නොවන වැඩ පිළිවෙලක් නම් තියෙන්නේ. මට තැනක් නොවන වැඩ පිළිවෙලක් නම් තියෙන්නේ. ජීවිතයේ යෙදෙන කාරණාව එක්ක මොනම කරුණක් එක්කවත්. ඒ කියන්නේ හොඳයි කියන කාරණාවක් එක්කවත් මම කියලා ඉස්මතු වෙන බවක් තමන්ට තමන් බවක යෙදීමක් නොවන කාරණාවක් තියෙන්නේ. දැන් එයා අසත්පුරුෂයෙක් වෙන්නේ කොහෙද? එයා තමයි උපරිම සත්පුරුෂයා. හැබැයි ඒ කෙනා සත්පුරුෂ භාවය බලෙන් අර ලෝකේ ඉන්න කෙනෙකුගේ සත්පුරුෂ භාවය කියන එකට එහා ගියපු සත්‍යවාදී ජීවිතයත් එක්ක ගොඩනැගුණු සත්පුරුෂ භාවය කියන්නේ. මෙන්න මේ විදිහට සත්‍යවාදී සත්පුරුෂයෙක් කෙලින්ම ගුරුවරයාට යමු වෙනවා කියන එකට වඩා අර්ථාන්විතයි. ඒක නා කල්යාණ මිත්‍රයාට යමු වෙනවා කියන්නේ. මොකද හේතුව ප්‍රතිපදාව සම්පූර්ණ නිවන් මඟ වෙනවා. එතකොට යාට කල්යාණ මිත්‍රයයි ගුරුවරයයි දෙන්නම එක්කිනයි. හැබැයි මූලිකව අනුගත වුණේ ගුරුවරයා කියන එක්කෙනාට නෙමෙයි කල්යාණ මිත්‍රයාට. මේක අවස්ථා දෙකකදී නෙමෙයි. පැවිදි වෙනවා නම් ගුරුවරයායි කල්යාණ මිත්‍රයා දෙන්නම එක්කෙනෙක් කියලා. බලන්න එතකොට ඒ ජීවිතයේ විස්තරය තමයි අතරම චංගි සූත්‍රයෙන් පෙන්වන්නේ. දැන් අද අපි ඔබට ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මය ගැන හිතපු නිසා තමයි ධර්මය ගැන විචක්ෂණය කරන නිසා තමයි ක්‍රමානුකූලව හරි ටික ටික හරි අංග සම්පූර්ණව නෙමෙයි. ඒ සත්පුරුෂකම ඒ ධර්මයේ තුලින් ටික ටික පැන නගිනවා. සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍රයෙකුට අනුගත වීම කියන එක ප්‍රතිපදාව ප්‍රායෝගිකව ධර්මාර්ගය කියන විදිහට සිදු වෙන්න බැරි වුණාට ඒකට සේයාවක් දෙන විදිහට පුළුවන්කම ලැබෙනවා ධර්මයක් අහපු කෙනෙකුට ගුරුවරයාට අනුගත වෙන්න. එතකොට මොකද වෙන්නේ? මේ හික්මීමත් එක්ක ගුරුවරයා ඉක්මවන්නේ ධර්මයේ කියන කාරණාව එක්කනම් ගුරුවරයා ඉක්මවන්නේ ධර්මයත් එක්කනම් දැන් මේ විචක්ෂණ සීලී බවත් වර්ධනය වෙනකොට එයාගේ ජීවිතයේ අඩුම තරමේ අඩුම තරමේ අර සෝතානුදර සූත්‍රයේ තියෙන විදිහට ditthiya suppati viddha ජීවිතයක් සමග අන්න සිහි මුලා වෙලා කරුණේ කරත් සුගතිය යනවා ඉතින් ගිහිල්ලා විශේෂත්වයකටපත් වෙනවා කියන ජීවිතයකට යමු වෙන්න පුළුවන්. එච්චර වාසනාවක් තියෙනවා ඒ පැවිදි ජීවිතේ. ඒක නිසා හොඳට තේරුම් ගන්නට ඕනේ පැවිදි ජීවිතයක් කියන කාරණාවේ තියෙන වටිනාකම. මොකද ගිහි ගෙදරක කෙනෙක් ඉන්නවට වඩා ගිහි ගෙදරදී වෙන වැඩ කටයුතු තියෙනවා. පැවිදි වෙච්ච කෙනෙකුට වැඩ කටයුතු තියෙනවා. නැත්නම් මොන වැඩ කටයුතු තියෙන්නේ? ගුරුවරයාගේ වැඩ කටයුතු. ගුරුවරයා පෙන්වලා දෙන ධර්ම මාර්ගය අදාළ වැඩ කටයුතු. කාමයේ වැඩෙන එකද තියෙන්නේ? නෑ කාමයේ වැඩෙන එකක් නෙමෙයි. දේශයේ වැඩෙන එකද තියෙන්නේ? නෑ දේශයේ වැඩෙන එකක් නෙමෙයි. මෝහයේ වැඩෙන එකද තියෙන්නේ? නෑ මෝහයේ වැඩෙන එකක් නෙමෙයි. රාගයේ, දේශයේ, මෝහයේ වැඩෙන එකක් නෙමෙයි තියෙන්නේ. තියෙන්නේ මොකක්ද? සම්පූර්ණයෙන්ම සත්පුරුෂ භාවයේ ප්‍රකට වෙන ජීවිතයේ සත්‍ය හිස්මතු වෙන තමන් තමන්ගේ ජීවිතය තුළින් කරන කාර්යබිලිකා. දැන් එතකොට නිවන් දකින්න කියලා වෙනම අවස්ථාවක් ධර්ම මාර්ගේ යන්න ඕන කියලා වෙනම අවස්ථාවක් ගොඩනගෙන්න ඉඩක් අවශ්‍යතාවයක් නැහැ. මොකද සිදු වෙන්නේ? මුළු ජීවත් වෙන ජීවිතේම එයාගේ අර සාමාන්‍ය මන විහිගෙදර කෙනෙක් ජීවත් වෙනවට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ඒතකොට බලන්න එහෙනම් ඒ ජීවිතේ සම්පූර්ණයෙන් හැදිලා තියෙන්නේ නිවන් මාර්ගය. ඒකදී ඔබ තේරුම් ගන්නට ඕනේ ගුරුවරයා, කල්යාණ මිත්‍රයා කියන්නේ මොකද්ද? අපි එතන අපේ දැක්ම මට ඕන විදිහට නොවන කටයුත්ත කොච්චර සාධාරණ අසාධාරණ වුණාද? ලෝකේ කොච්චර සාධාරණ සාධාරණ වුණාද? අපිට මට ඕන විදිහට කටයුත්තක් නොවන අර ගුරුවරයාට, කල්යාණ මිත්‍රයාට කියන කියන වචනෙට අනුගත වෙන බවක් ඉදෙන්න ඕනේ. දැන් මේ මේ සමාගම හරි සුන්දරයි. මොකද හේතුව ගුරුවරයෙක් යම්කිසි කෙනෙක් හොයාගෙන යන්නේ තමන්ගේ හිතන ක්‍රමයක් එක්ක. එතකොට ගුරුවරයෙක් බලෙන් ගෝලයක් මහාන කරන්නේ නැහැ. ගුරුවරයෙක් බලෙන් ගෝලයක් මහාන කරන්නේ නැහැ. යම්කිසි දෙයක් විදියකට ගුරුවරයා ළඟ මහාන වුණොත් ගුරුවරයා ධර්මයට අදාළ විදියට කටයුත්තක් නම් නොකරන්නේ. තහත්වාදී කියන්නේ ධර්මය. හොඳට තේරුම් ගන්න ධර්මය කියන්නේ. අනිත් කිසි දෙයක් එක්ක නෙමෙයි. ධර්මයේ තුලින් ප්‍රතිපදාවක් ඉස්මතු නොවන එකක් නම් වෙන්නේ. ගැඹුරින් ධර්මය ප්‍රායෝගිකව සිදු නොවන එකක් නම් වෙන්නේ. අනිත් බාහිර ලෝකේ වර්ධය අඩුපාඩු කියන එක නෙමෙයි. අන්න එතනදී යාට ඒ ගුරුවරයෙක් එක්ක ඉන්න බැරි වෙනවා. මොකද යාගේ චින්තනයේ ප්‍රබලයි. යාගේ චින්තනයේ ප්‍රබල වුණාට පස්සේ එතනදී අන්න ඒ ගුරුවරයාට දැන් අපි උදාහරණයක් අර මම ඔබට පැහැදිලි කරන්න. බෝධිසත්වයන් වහන්සේ ආලාර කාලාම ළඟට ගියා. උද්දකරාම පුත්ත ළඟට ගියා. ආලනකාරා මුද්දකරාම පුත්‍රට හේතු සහිතව කරුණු පැහැදිලි කළා. තමන්ගේ ඒ කියන්නේ ආලනකාරා මුද්දකරාම පුත්‍ර තමන්ගේ ගෝලියෝ ටික පරිහරණය කරන්න කියලා කියද්දී හේතු කරුණු සහිතව පැහැදිලි කළා. මේ මේ ප්‍රතිපදාව තුළ නිවීමක් නැහැ. මේ ප්‍රතිපදාව තුළ විමුක්තියක් නැහැ. ඒ නිසා මට මේ මේ ප්‍රතිපදාවට එහා හොයන්න ඕන. අන්න බලන්න මේ නුවණ නුවණ වර්ධනය වෙන හැටි. අතහැරලා ගියා. දමල ගහලා ගියා නෙමෙයි. විවේචනය කරනවා කියන එක නෙමෙයි. හැබැයි අර ගැඹුරු ප්‍රතිපදාව කියන කාරණාවට යොමු වෙන තැන තමගේ චින්තනය වැඩි වෙනකොට හේතු සහිතව කරුණාකාරණ ඉදිරිපත් වීමත් එක්ක අන්න එයාට කියන්නේ යම් ගුරුවරයෙක්ගේ ජීවිතය තුළ ඒ යථාර්ථ ගැඹුර ඉක්මතු වෙන්නේ නැත්තම් ඒක එක ඉන්නවා කියන එකත් ප්‍රශ්නයක්. එතකොට වැරද්ද කවදාවත් ගුරුවරයෙක්ගේ නෑ. මේ ලෝකේ කොතනකවත් ගුරුවරු වැරදි නෑ. මේ ලෝකේ වැරදි වැරදි දෙයක් කියන ගුරුවරයාත් එක්ක ඉන්න එක ඒකත් වැරදි ගුරුවරයා නෙමෙයි. ඒ ඉන්නේ වැරදි දෙයක් කියන ගුරුවරයෙක් එක්ක. එතකොට ගුරුවරයා දාලා යනවා කියන එකත් ඉන්නවා කියන එකත් හරි දෙයක් කියන කෙනෙක් අතහැරලා යනවා කියන එකත් වැරදි දෙයක් කියන කෙනෙක් එක්ක ඉන්නවා කියන එකත් දෙකේම වැරදි තියෙන්නේ. ඒ පැවිදි ජීවිතපත් වෙච්ච කෙනා. එතකොට එහෙනම් එහෙම නැති වුණාට පස්සේ ගොඩනගෙන සමාගම හරිම සුන්දරයි. තමන්ම හොයාගෙන ඉන්නේ. තමන්ම සත්‍යවාදී හොයාගෙන ඉන්නේ සත්‍ය කියන තන. සත්‍ය කියන ගුරුවරේ. එතකොට ඒ විදිහට ආවට පස්සේ යාගේ ජීවිතේ හරි ගුරුවරයාට බද්ධ වෙලා තියෙනවා. තමන්ගේ හිත හිතට එන කාරණාවල එක කටයුතු කිරීම නැතුව සුන්දර ජීවිතයක් තියෙනවා. ඒතර බලන්න ඒ ඒ ජීවත් වෙන විදිහ කොච්චර හිතන විදිහට තමන්ට වැදගත්කමක් නොවන විදිහට ඒ හික්මන විදිහේ කොච්චර අර්ථාන්විත භාවයක් තියෙනවද කියලා. ඒ වගේම තමයි ඒ සුන්දර ජීවිතය තුළ තවත් ගොඩාක් සත්පුරුෂකම් ඉස්මතු වෙනවා. ඒ පැවිදි ජීවිතය තුළ. පැවිදි ජීවිතය කියන්නේ හරිම සුන්දරයි. මේ ලෝකයේ විවිධ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ දුක් ඇති වෙන දේවල් තියෙනවා. පීඩා ඇති වෙන දේවල් තියෙනවා. දුක පීඩාව සියල්ලක් මෙන්නේ කාමයක. ඒ කියන්නේ ඇහැට වෙන රූප, සද්ද, ගන්ධ, රස, පහස, ඇහැට වෙන රූප, කනට ඇහෙන සද්ද මෙන්න මේ පංචකාම ගුණයන්ගෙන් නිසිත වෙච්ච සංකල්පමය රාගයත් එක්ක තමයි මේ ලෝකේ ප්‍රශ්න අනුබුද ගොඩ නැගෙන්නේ. මහා දුක්ඛ කන, චූල දුක්ඛ කන සුටුල් පැහැදිලි කරනවා. කාමයේ නිසාමයි ප්‍රශ්න තියෙන්නේ. කාමයේ ජීවිතෙන් අතහැරියනවා. ගොරෝසු මට්ටමින් හරි කාමයේ අතහැරියනවා. එයාගේ ජීවිතේට කොහෙද පීඩාවක්? එයාගේ ජීවිතේට කොහෙද ප්‍රශ්නයක්? එතකොට බලන්න පැවිදි ජීවිතය කියන කාරණාව පීඩාව ප්‍රශ්නය කියන එක ගොරෝසු මට්ටමින්ම ඉක්ම ඒ පැවිදි ජීවිතය හරිම සුන්දරයි. ඒ වගේම තමයි එයාගේ සත්‍යපුරුෂ සත්‍යවාදී සත්පුරුෂ භාවය ගොඩනගෙනවා වගේම එයාගේ ජීවිතය තුළ ගොඩනගෙනවා පින්වතුනි අල්පේච්ඡකම ඇඳි වස්ත්‍රය අඳින්න හොයන වස්ත්‍රය ඒක මුල් කරගෙන කෙලෙස් ඇති කරගන්න දඟලන්නේ නැහැ. බඩ පුරව ගන්න හොයන කෑම ටික ඒක මුල් කරගෙන කෙලෙස් පුරව ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඊළඟට සීතලයෙන් ආදී දේවල් වලින් ආවරණය වීම සඳහා උපකාර වෙන කුටියක්. ඒක මුල් කරගෙන කෙලෙස් පුරව ගන්න උත්සාහ කරන්නේ නැහැ. අසනීපයක් වුණාම ගන්න බෙහෙත ඒක මුල් කරගෙන කෙලෙස් පුරව ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒතර මේ කිසිම කාරණාවක් එක කෙලෙස් වගුරව ගැනීමකට උත්සාහයක් කරන්නේ නෑ. ඇයි එයා දැන් එයාගේ ඉලක්කය මොකද්ද? එයාගේ ඉලක්කය සත්‍ය වෙන එක විතරයි. සත්‍ය වෙන ඉලක්කයේ තියෙද්දී මේ ලැජ්ජාවයි වහගන්න සිවුර ඇති. හරිම සතුටු නිදහසයි ජීවිතේ. බඩ පුරව ගන්න බඩගින දුරු කරගන්න අන්න ඒකට ලැබෙන්නා වූ ඒ ආහාර වේල පින්ඩපාතෙන් ලැබෙන ආහාර වේල ඇති. ඊළඟට අර සීතල මැසි මදුරු උවදලින් දුරු කරගන්න අවශ්‍ය වෙන විදියට කුටි සේනාසනය ඇති. දැන් වෙන ඉලක්කයක් තියෙනවා. ඉලක්කය කාමය නම් ඉන්න තැන හදාගන්න හොයාගන්න එක නම් ලස්සන සිවුරු පොරව ගන්න එක නම් සිවුරු අලුත් කරගන්න එක නම් හොඳ ප්‍රණීත ආහාර ගන්න එක නම් එතකොට අර ප්‍රධාන ඉලක්ක නැති වෙලා යනවා. ඉතින් මෙන්න මේ විදිහට සුන්දර වූ පැවිදි ජීවිතයක් පිළිබඳව ලස්සන විග්‍රහයක් තියෙන තේර ගාතාවක් තියෙනවා. ඒ තමයි තේර ගාථා පොත්වහන්සේ තුල තියෙන උපසේන තේර ගාතාව. මේ උපසේන තේර ගාතාවේ ඒ පැවිද්දාගේ තියෙන සුන්දර භාවය පැවිද්දාගේ තියෙන අල්පේච්ච භාවය පැවිද්දාගේ තියෙන ධර්මයට යොමු වෙච්ච භාවය මෙන්න මේක ලස්සනට විග්‍රහ කරලා පෙන්නනවා විවිත්තං අප්පනිග්ඝෝසං චාලමික නිසේවිතං සේවේ සේනාසනම් භික්ඛු පටිසල්ලාන කාරණා විවිත්තං අප්පනිග්ඝෝසං විවිත්තං අප්පනිග්ඝෝසං කියන්නේ සද්දය අඩු ශුන්්‍යතේ භික්ෂුවක් හොයන්නේ මොකද්ද? සබ්දයේ අඩු ශුන්්‍යතෙන් කියන්නේ හුදකලාවේ ඉඳ පටිසල්ලාණේ විවේකී වාසකයන් සුදුසු අන්නේ තැන් හොයනවා. ඒවා තිබෙන්නේ දුර ඈත තැන්වල. ඒ වගේ වන සත්තුපවා ඉන්නවා. අන්න ඒක තමයි හොඳ කියනවා. දැන් අර පිරිසෙන් වෙන් වෙච්ච ගතිය. ඒ කියන්නේ පිරිස නිතර මුහු නොවන ගතිය. එතන පිරිස කියලා අදහස් වෙන්නෙම දැන් ඔය කග්ගවිසාන සූත්‍රයේම පැහැදිලි කරන ලස්සන කාරණාවක් තියෙනවා. තමන්ගේ උපකාරයට පඬිතියෙක් හම්බෙන්නේ නැත්තම් හුදකලාවේ වාසය කරන්නේ. ප්‍රධාන කාරණා මේක පඬිතියෙක් හම්බෙන්නේ නැත්තම්. පඬිතියෙක් හම්බෙනවා නම් පඬිතියෙක් හම්බෙන තැනදී හුදකලාවට වඩා පඬිතයාගේ වාසය වටින. එතකොට එහෙනම් සුන්දර කල්යාණ මිත්‍ර දිට්ඨි සම්බන්ධගත භාවයෙන් යුක්ත පිරිසකගේ අසුරක් තියෙනකොට ඇත්තම අර ජීවිතේට බාහිර දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. බාහිර දේවල් වල ගැලගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍යතාවයේ තියෙන්නේ මොකද්ද? ඒ සුන්දරත්වයේ එක මිනිස්සු නොගැවසෙන. දැන් වන සත්තු ඉන්න තැන් වලට යන්නේ වෙන දෙයක් නිසා නේ මිනිස්සු මිනිස්සු වෙන්න කැමති නෑ ඒවට. කාම්භෝගී ගිහියෝ කැමති නෑ ඒවට. ඒක කාම්භෝගී ගිහියෝ ඒවට කැමති නැති නිසා අන්න ඒ වගේන් වෙන් වෙලා සුන්දර වූ විවේකයකින් ගත කරන්න යමු වෙනවා. එතකොට ඒක තමයි සැබෑම ධර්ම මාර්ගයට සුදුසු වන කාරණාව වෙන්නේ. සංඛාර සංඛාර පුඤ්ජා ආහත්වා සුසානා රතියාහිච තතෝ සංඝාටිකං කତ୍වා ලෝකං ධාරෙය්‍ය චීවරං ඒ වගේම තමයි ඒ කෙනාට ගොඩාක් ගැළපෙන්නේ කහල ගොඩකින් ගත්ත, සොහොණින් ගත්ත, මහපාරු තිබිලා අහුල ගත්ත, රෙදි වලින් මහපාර ගොරෝසු දුෂ්කර සිවුරු තමයි. ඇයි ඒ ගැළපෙනවා කියන්නේ? අපේක්ෂාව නේද? අන්න එකයි ප්‍රධාන. එතෙන් ඒකේ අපේක්ෂාව නැති බවයි මේකෙන් හේතු ගන්නන්නේ. ඇඳිවත්‍රයේ අපේක්ෂාව ඒකට läග ගන්න බවක් නැති බව මේකෙන් කුළු ගන්නවා මිසක් කෙනෙකුට තිබුණොත් එහෙම මෙහෙම එකක් ඔන්න බලන්නකෝ දැන් වැරදි විරල්ල ගත්තොත් එහෙම මම ඉන්නේ ඒ විදිහටමයි මම ඒකෙන් තෘප්තිමත් වෙනවා අන්න ඒ හැඟීම මේක සත් මේ සංගත මජ්ක්‍ධිම නිකායේ සූත් එක පැහැදිලි කරනවා ඒක අසත්පුරුෂකමක් කියලා ඒ හැඟීමත් මම ඉන්නේ පාසු කුල චීවරයෙන්ම තමයි මම ඒ වටිනාකමින් අනිත් අය එහෙම නෑ නේද හැඟීමක් ඇති වෙනවා ඒක අසත්පුරුෂකමක් කියලා එතකොට මේකෙන් හේතු ගන්නලා පෙන්වන්නේ මොකද්ද? අර චීවරයේ තියෙන කැමැත්ත නැතිකම ඒකට චීවරයේ කියන වස්ත්‍රයේ තියෙන කැමැත්ත නැත්නම් ඍජුකම අන්න ඒක ඉක්ම වෙන වැඩපිළිවෙලක් වෙන්නවා කියලා තියෙනවා. එහෙම නැතුව දුෂ්කර දේ තුලින් තමන් තෘප්තිමත් වෙන කාරණාව නෙමෙයි. අද ගොඩාක් වෙලාවට වරද්දවා ගන්නවා දුෂ්කර දේ තුලින් තමන් තෘප්තිමත් වෙන කාරණාවත් එක්ක. එතන සත්‍යවාදී වෙන්නේ නැහැ. ඊළඟට කියන්නේ ඒ ඒ වගේ මහාලා හදාගත්ත ගොරෝසු සිවුරක් තමයි දරා ගැනීම සුදුසු වන්නේ. ඇයි අපේක්ෂාව ඉක්මවිලා. සිවුරු පිරිස ජීවිතය කැප කරලා නැහැ. ඊළඟට නීචං මානං කරිත්වාන සපදානං කුලා කුලා පින්ද කාය චරේ බික්කු ගුත්වද්වාරෝ සුසංගතෝ නීච මානං කරිත්වාන උන බලන්න මානෙට කියනවා නීචයි කියලා නීච මානෙ පහත් මානෙ. එතකොට මේ මානෙ කියන මෙතන පින්නපාතයේ ගෙවල් ගානේ ගෙවක් ගියක් ගානේ කුලයක් කුලයක් ගානේ පින්නපාතේ යනවා කියන පිළිවෙලට නීච මානෙ දුරු කළා. දැන් දැන් කුල ભેද තියෙන සමාජයක ගත්තහම කුල ભેදයක් තියෙන සමාජයක ප්‍රබල වශයෙන් තියෙන එකක් තියෙනවා. මොකද්ද? අඩු කුලයක කෙනෙක් ගෙන් යමක් ලබා ගන්න. ඒක සමාජගත වෙච්ච එකක්. අඩු කුලයක කෙනෙක්ගෙන් කෑමක් ගන්න විතරනේ මොනවත් ගන්න යමු වෙන්නේ නේ. එතකොට දැන් අපිට බ්‍රාහ්මණයෙක් මහණුනා කියලා. ශස්ත්‍රියෙක් මහණුනා කියලා. එක ගයක් නෑන පින්නපාන යනවා. සුද්‍රයන්ගේ ගෙවල් වලට, වෛශ්‍යයන්ගේ ගෙවල් වලට. දැන් එතකොට අර එයාගේ තිබුණ බ්‍රාහ්මණ භාවය වෛශ්‍ය මේ ශස්ත්‍රීය භාවය කියන ඒකත් එක්ක උදුම්වාගත මාන්නය එනවද? ඒකෙන් නැති වෙන්න තෝරන්නේ අන්නේ පින්නපාතනකොට. දැන් මම මෙහෙම කියන්න හේතුව උනේ සමහර වෙලාවට අද පින්ඩපාතය කියන කාරණාව තුලින් මමත් තීස්මතු වෙලා මාන්නයක් ඉන්න පුළුවන්. අන්න ඒක පෙන්වන්න. පින්ඩපාතය කියන කාරණාව තුලින් අර ඒකත් මජ්ක්‍ධිම නිකායේ සත්පුරුෂ සූත්‍රයේ පැහැදිලි කරනවා. මම පින්ඩපාතයෙන් ඉන්න කෙනෙක් කියන කාරණාවෙන් මාන්නයක් එනවා. අන්න ඒක ආවට පස්සේ මොකද වෙන්නේ? එතකොට නිහතමානීකම මාන්නේ දුරු කළාද? නීච මාන්නේ. නෑනේ. පින්ඩපාතේ මාන්නයක් ඇති කරගෙන ඉවල් ගන්න ගිහිල්ලා. එහෙම වෙන්න බෑ. පින්ඩපාතේ මුල් කරගෙන මාන්නයක් එන්න බෑ. අන්නේ මාන්නේ දුරු වෙන්නට ඕන. එහෙනම් මෙතන මේ මාන්නේ ඉක්මවීම කියන කාරණාව පැහැදිලි කරන්න. පින්ඩ කාය චරේ බික්ඛු බින්ද පාද හැතරෙන මෙන්න බික්ෂු බුද්ධද්වාරෝ සංගුතු දොරවල් වහලා සංවර යන්නේ ඇස කන නාසය දිව කය මන කියන දොරවල් වහලා සංවරව ගමන් කරනවා අන්න දැන් මේ සංවරව ගමන් කරන මේක පැහැදිලි කරනවා ඒකට අවශ්‍යයි පටන්ගත වීරියකින් යුක්ත ජීවිතයේ යෙදෙන කාරණාවේ සත්‍ය වෙන භාවය. ජීවිතයේ යෙදෙන කාරණාවේ සත්‍ය වෙන භාවය එනකොට අප පින්නපාත යනකොට සක්මනේ නැත්නම් ඇවිදින කාරණාවත් එක්ක ඊළඟට වෙන ධර්ම මානසිකාරයක් එක්ක මොනවා හරි යෙදෙන කාරණාවක් එක්ක ඒකින් පටන් ගත්ත බව ජීවිතයේ තියෙනකොට මොකද වෙන්නේ? ඉඳුරන්ට නිමිති එන්නේ නැහැ සංවරයි. ඒ කියන්නේ බාහිර ලෝක වෙන කාරණා එක්ක ඒක ඒකේ සමීපල නැගගන්නේ නෑ. අන්න ඒකයි වටිනාකම තියෙන්නේ. ලූකේනපි ලූකේනපිච්ච සන්තුස් සන්තුස්සේ නාඤ්ඤං පත්තේ රසං බහු බහු රසේසු අනුගිද්දස්ස ජහනේන රමති මනෝ අන්න ඊළඟට පැහැදිලි කරනවා කටුක ආහාර වලින් උනත් යැපෙන්න ඕනේ ලූකේන ඒකෙන් හතුරු වෙන්නට ඕන කටුක ආහාරي. හැබැයි වෙනත් ප්‍රණීත දේවල් ගැන හොයන්න හොඳ නෑ. අරක හොඳ නෑ මේක හොඳ නෑ ඔන්න ඔය කාරණාව හරියන්නේ නෑ. ඇයි? කොහොම හරි ජීවිතය යපව ගන්න මේ ජීවිතේ පවත්වා ගන්නයි උත්සාහ කරන්නේ. ඊළඟට ආහාර රසයට ගිජු වෙනවනම් විශේෂයෙන් මතක තියාගන්න මේ කෑම කියන එකත් එක්ක. ආහාර රසයට ගිජු වෙනවනම් ධානයේන රමති මනෝ මේ මනස ධානවලට ඇලීමක් කියන්නේ නෑ. ආහාර රසයට ගිජු වෙනකොට. ඒ නිසා ආහාර රසයට ගිජු වීම කියන කාරණාව විශේෂයෙන් ඉක්ම වෙන්නට ඕන. අපිච්චෝ චේව සන්තුට්ඨෝ පවිවිත්තෝ චස්ස මුනි වසේ මුනි අසංසට්ඨෝ ගහට්ටේහි අනගාරේහි චූබය අපිච්චෝ අල්පේච්චයි අල්පේක්ෂතාවය පිළිබඳව ලස්සන විග්‍රහයක් තියෙනවා අංගුත්තර නිකායේ අටක නිපාතයේ තියෙන අනුරුද්ධ සූත්‍රයේදී අල්පේච්ඡකම අල්පේච්ඡකමේ යථාර්ථවාදී භාවය කියලා කියන්නේ කිසිදු කාරණාවක් එක්ක තමන්ගේ ඉස්මතු වීමක් තමන්ට ඉච්ඡාවක් ලැබෙන එකක් නොවන එක ලෝක සිවුරු භාවිතා කිරීමෙන් තමන්ට ඒක ඉච්ඡාවක් වෙනවනේ කල්පේච්ඡ භාවය නේ දුෂ්කර චීවරේ පූජා කරද්දී ඒකින් ඉච්ඡාව වෙනවනම් ඒ ඉච්ඡාව තුළ මමත් වෙනවනම් අන්න ඒක මහිච්ඡයක් වෙනවා. ලබා ගන්න ආහාරයෙන් පින්නපාතය කියන කාරණාව ඔස්සේ දුෂ්කර පින්නපාතයෙන් ඉච්ඡාවක් වෙනවනම් තමන්ට මමත් ඉස්මතු වෙනවා. ඒක අල්පේච්චකමක් වෙන්නේ. ඒක ඉච්ඡාවක් වෙනවා. ඊළඟට මොනවා හරි කියන්නේ අර ඒ අනුසූත්‍රය පැහැදිලි කරනවා ඒ වගේ කාරණා තුලින් ධර්මදාන බෞසුත් ඒ වගේම ඒ සත්පුරුෂ සූත්‍රය පැහැදිලි කරන මොනවා හරි කාරණාවක් තුලින් තමන්ගේ හැකියාවක් මුල් කරගෙන හරි ඉච්ඡාවක් වෙනවනේ ඒ ඉච්ඡාවත් ඒ කල්පේච්ච වෙන්නේ නැහැ ඒ සල්පේචිතාවේ තියෙන්නට ඕනේ ඒ වගේම තමයි සන්තුෂ්ටෝ ලදදේ සතුටු වෙන්නට ඕනේ ඒ වගේම අන්න එහෙම තමයි මුනිවරයෙකුගේ වාසය තියෙන්නට ඕනේ මුනිවරයාගේ වාසයන්නේ ඒක මහා පුරුෂ විතරක වලින් දෙකක් එකදී. අසංසට්ඨෝ ගහට්ටේහි අන්න ගිහියන් සමග එකට වාසය කිරීමක්. ඒ කියන්නේ ගිහියන් සමග ඇයි හොඳයි ඕනට වඩා ඇති බවක්. ගිහියන් සමග වාසය අන්න ඒක ඒ අයත් ඒ වගේම අනගාരിക උදවිය සමගත් එකතු වෙන්න හොඳ නෑ. ඒ කියන්නේ වෙනම ගිහිගෙන් නික්මිලා පැත්තකටලා ඉන්න අයත් ඒ කියන්නේ දැන් එතනින් අදහස් කරන්නේ කවුරු ගැනද? ඒ අදහස් කරන්නේ පැවිදි වෙලා නැහැ. නමුත් භ්‍රමචාරියෝ වෙන් වෙලා ඉන්න පිරිස. ඒ අයත් සමගත් ඕනවට වඩා ඇසුරක් නම් අවශ්‍ය නැහැ. එකතු වෙවි ඉන්න හොඳ නැහැ කියනවා. යතහ ජලෝව මුගෝව අත්ත අත්තනං අත්තානං දසයේ තත නාති චේලං පබහසෙය්‍ය සංඝ මජ්ජම් පිපණ්ඩිතෝ සංඝයා මැදට ගියාට පස්සේ අර මුක්කරි වෙන්න හොඳ නෑ. කටවාචාල වෙන්න හොඳ නෑ. ඔහේ දොඩවන්න හොඳ නෑ. එයා හරියට නොනති කෙනා ඒ ඒ කාරණා එක්ක සංඝයා මැද කිසිවක් දන්නේ නැති කෙනෙක් වගේ ගොළුෙක් දන්නේ නැති කෙනෙක් වගේ මෝඩෙක් වගේ ඒක ලස්සන මහා කච්චාන සූත්‍රෙත් තියෙනවා. ධර්මයක් කතා කරනවා අවශ්‍ය දෙයක් කතා කරනවා. අන්නේ විදිහට කටයුතු කරන්න ඕනේ. සංඝයා මැද ඉන්නකොට ප්‍රමාණ ඉක්මවා කියන අර මුකර විදියට කතා කරන්න යන්න හොඳ නෑ සංවර වෙන්නට ඕන. නසෝ උපවාදයකින් කංචි උපඝාතං උපඝාතං විවිච්ඡේ විවිජ්ජේ සංගතෝපාති මුක්ඛස්මින් මත්තඤ්ඤෝ චස්ස භෝජනේ නසෝ උපවාදෝකින් කිසිව කාටවත්ම උපවා අපවාද කරන්න හොඳ නෑ කාගවට අපහාසයක් කරන්න හොඳ නෑ කිසි කෙනෙකුට. ඒ වගේම කාටවත් හිංසා කරන්න හොඳත් නෑ. කිසි කෙනෙකුට හිංසා කරන්න හොඳ නෑ. මෙන්න මේ සංවරයෙන් ප්‍රාතිමෝක්ෂයේ සංවරයෙන් යුක්තව ඒ වගේම ආහාර වළඳන්න ඕන නැත්තේ මත්ඤ්ඤු ප්‍රමාණය දැනගෙන ප්‍රමාණය කියන්නේ මොකක් සඳහාද කියන එක. ඒක හොඳට තේරුම් ගන්න. කුමක් සඳහාද ආහාරය ගන්න. ඒක තමයි සැබෑ මත්ඤ්ඤු භාවය. නැත්තම් මොකද වෙන්නේ? චුට්ටක් අරන් ඉන්න, පොඩක් අරන් ඉන්න. නෑ අවශ්‍යතාවය. ඒකයි මත්සඤ්ඤු කියන්නේ. අන්න එහෙමයි ඉන්නට ඕන නැත්තේ. ඊළඟට පග්ගහීත නිමිත්තස්ස චිත්තු චිත්තස්තුප්පාද කෝවිදෝ සමතං අනුයුඤ්ජේය කාලේන ච විපස්සන. ඒ වගේම තමයි පග්ගහ නිමිත්ත. පග්ගහ නිමිත්තේ විග්‍රහ වෙනවා වීරය කෘත්‍යය. වීරක කෘත්‍යයක්. කෘත්‍ය කියන කාරණාවෙන් අදහස් වෙන්නේ දැන් මම ඔබට පින්නපාත යනකොට යා යුතු වැඩ පිළිවෙල ගැන මුලින් පැහැදිලි කරා. පින්නපාත යනකොට. ඒතකොට ජීවිතේ කෘත්‍යයක් ජීවිතේ එළෙන කාරණා තුළදී සත්‍ය හොයන්න ඒ සත්‍යෙට යමු වෙන්න හැම වෙලෙම මොකක් විය යුතුද? වීර්යයක් පටන් ගන්නට ඕන. ඒ කියන්නේ ඒ කරා යමු වෙච්ච බවක් තියෙන්න ඕන. ඒ කරා යමු වෙච්ච බවක්. මෙන්න මේ ඒ කරා යොමු වෙච්ච භාවය. සත්‍ය හිවීම සඳහා යොමු වෙච්ච භාවය. නැත්නම් අපිට දෙනවා දතකට මෝට්ටු කරන් ඉන්න භාවය. එහෙම වීරයකමකුත් තියෙන තෝරන යම් අවස්ථාවලදී. දැන් අර චිත්ත විදක්ක සන්තාන සූත්‍රය පැහැදිලි කරන්නේ අවසාන කාරණාව හැටියට වීරයක් කරන්න ඕන විදිය. හැබැයි දැන් මෙතන පැහැදිලි කරන්නේ එහෙම එකක් එක්ක නෙමෙයි. යථාර්ථවාදීව ජීවිතයේ සත්‍ය හොයන්න යොමු වෙච්ච බව. අන්න ඒ විදිහට ජීවිතය ගත කරන්නේ. ඒ වගේම ඒ සඳහා චිත්ත උපාදයක් චිත්ත උපාදයේද දක්ෂයි. ඒ වගේම සමතේ යෙදෙනවා කාලයට අවශ්‍ය වෙලාවට විශේෂයෙන් දකිනවා. ඇයි විශේෂයෙන් දකින්න අවස්ථා උදා වෙන්නට ඕන. සමතේ යෙදෙනවා අවස්ථා උදාවට උදා වුණාට පස්සේ ඒ කාරණා පිළිබඳ යථාර්ථයේ විශේෂයෙන් දකිනවා. විරිය විරිය සාතච්ච සමාපන්නෝ යුත් යෝගෝ සදාසියා නච නච අප්පත්වා දුක්ඛත් දුක්ඛන්තං විශේෂං ඒ විශේෂං එය පඬිතෝ නිතරම වීරියෙන් යුක්ත වෙන්නට ඕන. දැන් එතනකොට ඒ කාරණාවයිද කියවෙනවා වීරිය කියන කාරණාව සම්පූර්ණ. නිතරම වීරියෙන් යුක්ත වෙන්නට ඕන. ඒ වගේම හැම කල්ලිම යෙදීමේ නැත්නම් භාවිතා කිරීමක මොනවා ඒ අතහර්ථය අනුව යෙදීමේ අන්න ඒ කාරණාවේ යුක්ත වෙන්නට ඕන. ඒ වගේම අන්නේ කෙනා එහෙම වාසය කරන කෙනා වීරිය පවත්තන එහෙම කෙනා මෙන්න මේ දුක අවසන් කරනවා කියන කාරණාව ඒ පඬිතයා පඬිතේ කෙනා මේ දුක අවසන් කරනවා කියන කාරණාවට පැමිණෙනවා ඒ තාක් යා ඒක පිළිබඳ විශ්වාසය නම් අතහරින්නේ නැහැ ඒ එකම ඉන්නවා දුක අතහරිනවා කියන දුක ඉක්මවනවා කියන කාරණාව වෙනකම්ම දුක ඉක්ම වෙනකම්ම විශ්වාසය අතහරින්නේ නැහැ ඒ කියන්නේ ඒ ප්‍රතිපදාව පිළිබඳව සැකයක් ප්‍රකට වෙන්නේ නැහැ. ඒ ඒ ප්‍රතිපදාව පිළිබඳව යොමු වෙච්ච බවක්මයි තියෙන්නේ. ඒවං විහාර මානස සුද්ධි මාකස්ස බික්කුණෝ කීයන්ති ආසවා සම්බේ නිබ්බුතිං ඡාදි ගච්ඡති इति. මෙහිම වාසය කරනකොට පිරිසිදු බව කැමති භික්ෂුව. උත් පිරිසිදු භාවයේ කැමති භික්ෂුව මේ විදිහට වාසය කරනකොට මොකද වෙන්නේ? කීයන්ති ආසවා සම්පි සියලු ආශ්‍රවයන් ක්ෂය වෙනවා ඒ වගේම නිවීමපත් වෙනවා නිවීමට සාක්ෂාත් කිරීමට යොමු වෙනවා මම ඔබට මුලින්ම පැහැදිලි කරන්න යුතුනා සත්‍යවාදී සත්පුරුෂ ජීවිතයක කල්යාණ මිත්‍රයෙකුට ගුරුවරයෙකුට යොමු වෙන තැනදී ධර්මයක් ඔස්සේ ගුරුවරයෙක් හික්මුවාද සමීපව ඒ හික්මවන හික්මීමත් එක්ක එයාට කවදාවත් ජීවිතේ නිෂ්ඵල වෙන්නේ නැහැ අර්ථ ශූන්‍ය වෙන්නේ නැහැ එතකොට එහෙනම් බලන්න මේ පැවිදි ජීවිතයක් තුළ කොච්චර සුන්දරත්වයක් දකින්න පුළුවන්. ඒ එයාගේ ජීවිතේ තුලින් දකින සුන්දරත්වය. ඊළඟට බාහිරට උපකාරය. ලෝකයට ධර්මයක් ලැබෙනවා. ලෝකයට පින්කෙතක් වෙනවා. මේ බුදුරන් වහන්සේගේ අනුජාත පුත්‍රය බවට පත් වෙනවා. බුදුරන් වහන්සේගේ ශාසනය පවත්වගෙන යන අය බවට පත් වෙනවා. ලෝකයේ තියෙන වටිනාම දේ රැගෙන අය බවට පත් වෙනවා. දැන් ආචාර්යවරයෙක් කැටතේ ජීවිතය ගත කරනකොට ආචාර්යවරයාගේ වැඩ පිළිවෙල අරගෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒක පින්වතුනි මේ වෙනම එකක් නෙමෙයි මේක සමාජයට පෙනෙනවා. නොපෙනෙ තියෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ මමත්වයේ කියන කාරණාව ඉදිරිපත් වෙන්නේ නැතුව අර ආචාර්යයාගේ මතයත් එක්ක ගුරුවරයාගේ මතයත් එක්ක මේ ශාසනය ඉදිරියට යන්නේ. තමන්ගේ ජීවිතයේ යථාර්ථයක් සිදු වෙනවා වගේම සැබෑවටම සාසනයට යථාර්ථයක් වෙනවා. බාන සත්‍යවාදී භික්ෂු ජීවිතය කියන කාරණාව කොච්චර සුන්දරද. ඉතින් මම අද මෙන්න මේ විදිහට ඔබට මේ පැවිදි මේ පැවිදි ජීවිතයේ වටිනාකම එක්ක මේ දේශනාව පැහැදිලි කරන්නට යෙදුනේ විශේෂයෙන්ම මගේ පැවිදි ජීවිතයේ වසර 20ක් සපිරීම කියන කාරණාවත් මුල් කරගෙන ඒ වගේම අද මා ඉදිරියේ පැවිදි අද දවසේ පැවිදි වීමටපත් වෙච්ච ඒ ස්වාමින් වහන්සේලා වැඩ සිටිනවා එතකොට ඒ ස්වාමින් වහන්සේලාට මේ පැවිද්දේ තියෙන වටිනාකම හේතු ගන්නලා විස්තර කරලා පැහැදිලි කරලා දෙන්න අවස්ථාවේ නිසා. ඉතින් ඒ නිසා මේ පැවිද්ද කියන කාරණා පැවිදි ජීවිතය කියන කාරණාව තුල තියෙන වටිනාකම කෙනෙක් හරියට දැක්කොත් ඒ පැවිද්දටපත් වෙච්ච කෙනෙක් කවදාකවත් එයාගේ ජීවිතේ පැවිද්දෙන් ඉක්ම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගිහි ජීවිතයට යන්නේ නැහැ. ඒකවත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ලස්සන කාරණාවක්. සත්‍ය පෙන්නන සත්‍ය ඉස්මතු කරන ගුරුවරයෙක්, කල්යාණ මිත්‍රයෙක් ඉස්මතු හම්බුනොත් ඒ කල්යාණ මිත්‍රයා ගුරුවරයා ගහලා පැන්නුවත් පිටිපස්සෙන් යන්න කියනවා. එයාව නිරපුවත් තමන් පස්සෙන් ඉන්න එපා කිව්වත් පිටිපස්සෙන් යන්න කියනවා. ඇයි එච්චරට උපකාරයක් තියෙනවා. එතකොට එහෙනම් හරියට පැවිදි ජීවිතය ගත කරනවා නම් නිවැරදි කල්යාණ මිත්‍රයෙක් ගුරුවරයෙක් එක්ක. ඔහුට ඒ කල්යාණ මිත්‍රයා ගුරුවරයා එක්ක බද්ධ වීමක් ජීවිතයේ තියෙන්නේ. එහෙම බද්ධ වීමක් ජීවිතයේ තියෙනවා නම් කවදාකවත් ගිහි ජීවිතේ කරා යන්න ඉඩක් වෙන්නේ නැහැ. එයාගේ ජීවිතේ ප්‍රතිපදාව කල්යාණ මිත්‍රයා හික්මවන ක්‍රමයක් ගුරුවරයා හික්මවන ක්‍රමයක් එක්ක සතිපට්ඨාන අනුගතයි. සතිපට්ඨාණයට අනුගතයි කියලා කියන්නේම එතනම ඉස්මතු වෙනවා බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා යමෙක් සතිපට්ඨානිය භාවිතා කරනවා නම් ඒ කෙනා ගිහි ගෙදරට යවනවා කියන එක කරන්න පුළුවන් එකක් නෙමෙයි. හරියට ගංගාව පහළට ගලාගෙන යද්දී ඒ ගංගාව ඉහළට හරවන්න බොහෝම වෙහෙස දරනවා. ඒ ඒ වෙහෙස හැබැයි නිෂ්පලයි. කවදාවත් ඉහළට හරවන්න බෑ ගංගාව. අන්න වගේ කියනවා නිවැරදිව පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක් ඒ පැවිද්ද එක්ක කටයුතු කරන්න යමු වෙද්දී නිවැරදිව කටයුතු කරද්දී ඥාති හිත මිත්‍රාදී නැවෙදිලා කොච්චර උත්සාහයක් දරුවත් ඒ ඒ කෙනාව ගිහි ජීවිතේ නිරපණ්ඩ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගිහියත්තු හැටියට ගිහියත්තු පැවිදි ජීවිතේ ගුණ සංඝයාගේ ගුණ පැවිදි ජීවිතේ වටිනාකම පිළිබඳව නිරන්තරයෙන් සිහි කරලා ඒක මුල් කරගෙන සංඝානුස්සතියක් ජීවිතය ඇති කරගෙන ධර්ම මාර්ගයට ප්‍රායෝගිකව යොමු වෙන උත්සාහ කරන්නට ඕනේ. භික්ෂුන් වහන්සේලා හැටියට පැවිදි ජීවිතයේ සුන්දරත්වය අත්විඳිමින් ඒ පැවිදි ජීවිතේ ප්‍රායෝගිකව වර්තාන්ත කරගන්න උත්සාහ කරන්නට ඕනේ. ඉතින් අද දවසේදී මම ඔබට මේ පැහැදිලි කරන්නට යෙදුන මේ උතුම් දේශනා හේතු කාරණා තුලින් දේශනාව හේතු කාරණා තුලින් පැවිදි ජීවිතයේ සුන්දර කර ගැනීම සඳහා මේ සියලු මේ උතුම් දේශනාව උපකාරයක් කරගන්නවා කියලා අදිස්ථානයක් ඇති කරගන්න. හොඳයි පින්වතුනි අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන්නට දායකත්ව කිහිපයක් කරන් කටයුතු කරනවා. දායකත්වයේ ගන්නවා චන්දිමා කුලතුංග මහත්මිය ඇතුළු දිලානි දියණිය ඇතුළු පවුලේ දූ දරුවන් විසින් ඇමරිකාවේ සිට බුදුදහම ඇසුරින් සත්‍ය සොයන සත්පුරුෂයන් උදෙසා කරන සාසනික මෙහෙවර වෙනුවෙන් අද දිනට පැවිදි දිවියේ 20 වෙනි වසර සපුරන නම කියන්න අවසරයි ගෞරවනීය අලව්‍ය අනුමදාසි ස්වාමීන් වහන්සේට එම ධර්ම දේශනාවෙන් ජනිත වන සියලු පින් ඊ타ම ගෞරවයෙන් යුතුව අනුමෝදන් කරමු එමෙන්ම ස්වාමින් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී භාවයෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතරම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් නිවනින් නිවීමට මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරන්ට දෙනවා ඒ වගේම රුවන්වැල්ල මාතලේ අනුරාධපුර ආරණ්‍ය සේනාසන වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලාටත් සුමේදා මෙහෙණින් වහන්සේ ඇතුළු සියලු මෙහෙණින් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වී උතුම් ධර්මාමෝදයේම වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. අද දින සතුන්ගත වූ පින්වත් ස්වාමින් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇසුරෙහි ගෙවන පැවිදි ජීවිතයේ අර්ථවත් වී උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ආර්.බී. කුලතුංග මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් ධර්ම අවබෝධය ලබා ගැනීමට මෙම ධර්ම දේශනාවේ පින් අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. එස් කුලතුංග ආදරණීය පියාණන් ඇතුළු මියගිය සියලු ඥාතීන් සසර දුකින් අත්මිදී නිවෙනින් නිවේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේගේ 20 වසරක පැවිදි මගට උදව් උපකාර කරන සියලු කල්යාණ මිත්‍ර සැමටත් ධර්ම ප්‍රචාර කටයුතු සඳහා තාක්ෂණික දායකත්වයේ සහ උදව් උපකාර කරන ආරණ්‍ය සියලු දෙනාටත් ශ්‍රවණය කළ සම්මටත් මේ පින් අනුමෝදන් වෙත්වා ධර්ම අවබෝධය සැලසෙත්වා කියලා පුණ්‍ය අනුමෝදනා කරන්ට එදෙනවා. ඒ වගේම අනිත් දායකත්වයන් කටයුතු කරනවා දිල්ලුක්ෂි වීරරත්න කුමුදුනී හෙට්ටිආරච්චි පත්මා නානායකකාර සෞම්‍ය සිරිවර්ධන අමිතා ප්‍රසංගණී ඉරේසා ගුණසේකර ශාමලී පෙරේරා නිලන්ති රාජපක්ෂ කියන අය විසින් අපගේ ගුරු සමිඳුන් වන ගෞරවනීය අලව්‍ය අනුමදාස ස්වාමින් වහන්සේගේ අද දිනට යෙදෙන 20 වෙනි පැවිදිීමේ සැමරීම නිමිති කරගෙන සිදු කරන එම දායකත් ධර්ම දේශනාව ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පිණසම හේතු වේවා මෙම උතුම් ශාසනික මෙහෙවර ඉටු කිරීමට අතිරාජ් කාලයක් වජ වේවා සම ප්‍රතිපදාවේ උතුම් නිවනින්ම පිරිනිවේ සතපේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා අතාගතයන් වහන්සේට අපමණ අතාරතයන් වහන්සේ සමණක් ආවේනික සක්කාය නිරෝධ ධහම වෙතට යොමු කිරීමට අවශ්‍ය ධහම් මැස අප තුළ ඇති කිරීමට අප කෙරෙහි ඊතා කරුණාවෙන් සානුකම්පාවෙන් ඊතාම වෙහෙස දරන අපගේ උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේට අපගේ ගෞරවනීය උපහාරයේම වේවා කෘතගුණ පිළීමක් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ජීවිතයේ සත්‍ය දහමක් සොයන පින්වතුන්ගේ දහම් මැස පහළ කරවීමට එම ධර්ම දේශනාව තුළින් ජනිත වූ කුසලයේ උපනිශ්‍රේ වේවා උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේට මනුගත වී අසරණකමින් සරණට ගොස් ඒ සරණ තුළින් ජීවිතයේ ප්‍රායෝගිකව සත්‍ය සෙවීමට අදිෂ්ඨානයක් ඇති කර ගනිමු. ඒ සඳහාම අප සැමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. සියලු දෙවියන්ටත් අප නමින් මියගිය සංසාරගත ඥාතිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා පුණ්‍යානුමෝදනා කරන්නට යෙදෙනවා. තවත් ධර්ම දේශනාවක් දායකත්වයක් කරන් කටයුතු කරනවා. කැනඩාවේ පදිංචි රේණුකා රාජපක්ෂ මහත්මිය විසින් අපගේ කල්යාණ මිත්‍ර වූ අතිපූජ්‍යලව්‍ය අනුමදාස ස්වාමීන් වහන්සේගේ උතුම් පැවිදි දිවියේ විචවසරක් ගෙවෙන අද අනේ දිනයක තවත් කුලපතුන් 6 දෙනෙකු ඒ කල්ණ මිතුරු සෙවණේ සරණ ලබන්නට පැවිදීමට පැවිදි වීමට ඇතුළත් වන අද වැනි දිනක ඒ පිළිබඳ හතුරු සිතින් කළ මේ ධර්ම දාණය තුලින් උපදින සියලු කුසල් අප ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමු ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුවසේ ධම්මක පරිපූර්ණ කර ගැනීමට මේ කුසල් උපකාරයක්ම වේවා අලුතින් පැවිදීමටපත් ස්වාමින් වහන්සේලාටද අනිකුත් සියලු ස්වාමින් වහන්සේලාට සහ මෑණින් වහන්සේලාටද ගිහි පැවිදි සැමටද ධම්ම අවබෝධය පිණිස මේ කුසල් හේතු වාසනා වේවා අප පවුලේ සැමටද ධහමට යොමු වීම සඳහා මෙම ධර්ම දානි උපකාරයක්ම වේවා කියලා පුණ්‍යානුමෝදනා කරන්ට එදෙනවා. ඉතින් රැස් කර ගන්නට එදුනා වූ සීල පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරම අනුමෝදන් වෙත්වා සියලු දෙවියෝද උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එවැගේම රස කර ගන්නට දුනා වූ සියලු පුණ්‍ය ධර්ම විශේෂයෙන් මාගේ ආචාර්ය උත්තමයන් හැටියට වැඩ සිට අපවත් වෙන්න තෙදුන ගෞරවනීය නිර්මාකී ඥානදීව මහා ඇතිවරයන් වහන්සේටත් ගෞරවනීය කටුකුරුන්දේ ඥානන්ද මහා ඇතිවරයන් වහන්සේටත් උතුම් වූ නිවනින් සැනසෙන්නටම මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම රස කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් දායකත්ව දරන අය නමින් මිය පරලෝකයට දෙන ඉස්කුල් තුන් ආදරණීය පියාණන් ඇතුළු ඒ මිය පරලෝකයේ සියලු මළගිය ඇත්තන්ට පරලෝක ජීවිත සැපවත් වීමටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මය මාද දවසේදී මාගේ පැවිදි ජීවිතයේ පැවිදි ජීවිතයේට වසර 20ක් සපිරෙනවා. ඉතින් මේ වසර 20 මුළුල්ලේ මට පැවිදි ජීවිතයේ උපද්දවලා දුන්න, ඒ වගේම මට පැවිදි ජීවිතයේ සුන්දරත්වය ඉස්මතු කළා දුන්න ධර්මය සැබෑ දහම කුමක්ද කියන වග මග පෙහෙලි කරලා ඉස්මතු කළා දුන්න මාගේ ආචාර්ය උත්තමයන් වහන්සේට මාගේ ගුරුදේව උත්තමයන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරනවා විශේෂයෙන්ම අද දවසේදී ශාසනයට ඇතුළත් කරපු ඒ කුලදරුවන් ඇතුළත් කිරීම සහ ඒ අයට උපකාර කිරීම කියන කාරණාව තුලින්ද රැස් කරගත්ත ඒ සියලු පුණ්‍ය ධර්මයන් ධර්ම දේශනා ආදී තුලින්ද සෑම අතිම්ම රැස් කරගත සියලු පුණ්‍ය ධර්මයන් මාගේ ගුරුදේව උත්තමයන් වහන්සේට අනුමෝදන් කරනවා නම කියන අවසරය අතිපූජනීය කිරිබත්වර ඥානানন্দ මහා ස්වාමීන් පාදයන් වහන්සේට මම අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීමෙන් කරගෙන යනා වූ සාසනික කටයුතු চিරාත් කාලයක් කරගෙන යන්නට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා මේ ගෞතම සාසනය තුලදීම නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසෙමින් සුඛ ප්‍රතිපදාවේ උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා පුණ්‍යානුමෝදනා කරන්ට දෙනවා. ඒ වගේම රස කර ගන්නට දෙනා වූ සියලු පුණ්‍ය ධර්මයන් මාගේ ගුරුදේව මාගේ උපාධ්‍යාය උත්තමයන් වහන්සේට අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක දුරන්දර දොරප්පහල චන්දසිරි මහානායක ස්වාමීපාදයන් වහන්සේ අනුමෝදන් කරනවා මාගේ පැවිදි ජීවිතයේ මුළුල්ලේමත් රැස්කරගත සෑම පුණ්‍ය ධර්මයක්ම උතුම් දහමින් සැනසෙන්නටම නිවි සැනසෙන්නටම මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා ඒ වගේම රැස්කරගන්ට දෙන සියලු පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු උතුමන් වන අස්ගිරි වල්පොළ විමල ඥාන ස්වාමීපාදයන් වහන්සේට ඒ වගේම මට නිරන්තරයෙන් වැඩිහිටි ගුරු උතුමන් හැටියට උපකාර කරන කොස්වත් යාරීමල ස්වාමින් වහන්සේ, ඒ වගේම නොයේකුත් ආදී වශයෙන් මගේ ගුරු උතුමන් හැටියට වැඩ සිටපු සියලු ස්වාමින් වහන්සේලා, අපුරුදෙනියේ පීඩාසන ස්වාමින් වහන්සේ, ගම්පහ පාසාදික ස්වාමින් වහන්සේ, ඇල්ලේ කුසල ඥාන ස්වාමින් වහන්සේ ඇතුළු අනිකුත් උදව්පදව් කරපු පුංචි හෝ යමක් මාහට පිළිනලා දුන්න මාගේ සියලු ගුරුතුමන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා මම පැවිදි ජීවිතයේ මුළුල්ලේ රැස් කර ගන්නට දුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් ඒ සියලු ගුරුතුමන්ට නිවී සැනසෙන්නටම හේතු වාසනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා එවගේ මාගේ පැවිදි ජීවිතයේ මුළුල්ලේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මේ වැඩ සිටින අද දිනේ පැවිදි ජීවිතයටපත් වුණා වූ සියලු ස්වාමින් වහන්සේලාටත් එවැගේම මාට උදව් උපකාර කරන සියලු ස්වාමින් වහන්සේලාටත් එවැගේම විශේෂයෙන්ම මාගේ ජීවිතයේට මේ වසර 20ක් පැවිදි ජීවිතය තුළ වසර 10ක් මුළුල්ලේම මා පිටිපස්සෙන් සෙවණන් ලක්මෙන් පිටිපස්සෙන් ඉඳිමින් මාට අප උපස්ථාන කරමින් මේ ධර්මයේ ඉස්මතු කරන්නට සියලු ආකාරයෙන් උපකාර කරපු මාතරේ අමතදස්සී ස්වාමින් වහන්සේටත් එවැගේම අනිකුත් සියලුම ස්වාමින් වහන්සේලාටත් උතුම් දහමින් සැනසෙන්නටම මම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරන්නට එදෙනවා. ඒ වගේම මේ රැස් කරගන්නට යුතුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් සුමේදා මෙහෙණින් වහන්සේ ඇතුළු අනෙකුත් සියලු මෙහෙණින් වහන්සේලාට උතුම් දහමින් සැනසෙන්නටම ඒ පැවිදි ජීවිතයේ සුන්දර වාසය කරමින් උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා පුණ්‍යානුමෝදනා කරන්නට යෙදෙනවා. ඒ වගේම රස කර ගන්නට යෙදුනා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් මාව මෙලවට බිහි කර මාගේ ආදරණීය මෑණියන්ටත් ඒ වගේම ආදරණීය පියාණන්ටත් ඒ වගේම මාගේ සහෝදරිය වන නැගණිය වන අලව්‍ය සුමේදා මෙහෙණින් වහන්සේට ඒ වගේම චන්දන තිලකරත්න මාගේ මල්ලියට ඒ වගේම අනිකුත් ඥාදෑ හිතමිතුරන් ආදී මට උදව් උපකාර කරපු ගිහි ජීවිතේ පවා උදව් උපකාර කරපු පැවිදි වීමට උදව් උපකාර කරපු සෑම දිනාටමත් මේ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් දහමින් සැනසෙන්නටම උපකාරයක් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරන්ට දෙනවා. ඒ වගේම මේ රැස් කර ගන්නට දෙනා වූ සීල පුණ්‍ය ධර්මයන් මේ ලෝකයට ඔබට ධර්මය ලැබෙන්නේ, ධර්මය ඔබට හම්බ වෙන්නේ මම ධර්මයේ දේශනා කරන්න මාතුල හිතක් පහළ වන නිසා ඒකට ධර්මයේ උපකාර ධර්මයේ උපකාර කරන්න ආයෙ සිටිනවා කියන හැඟීමක් මාතුල ඇති වෙච්ච නිසා ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම හේතුුනේ අපේ අමද්දස්සී මාතලේ අමරදාස පොඩි ස්වාමින් වහන්සේත් ඒ වගේම තරංග සහ සේනානායක රංගන සේනානායක කියන ඒ තුන්දෙනා නිසා ඉතින් ඒ නිසා විශේෂයෙන් ඔබට ධර්මයේ ඉස්මතු වෙන්න ඒ තුන්දෙනාගේ ප්‍රධානත්වය හේතු වුණා. ඉතින් ඒ අයට උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා පුණ්‍යානුමෝදනා කරන්න දෙනවා. ඒ වගේම ධර්ම ප්‍රචාර කටයුතු කරන්න මූලික උදව් උපකාර කරපු කනිල් අයියාට ඒ වගේම නිරන්තරයෙන්ම ධර්මයේ ඉස්මතු කරලා ධර්මයේ ලෝකයට පතුරවන්න උදව් උපකාර කරන සසංග ලක්මාල් ජයවර්ධනට ඒ වගේම අනිකුත් ඒ උදව් උපදව් කරන සියලුම දෙනාටත් මගේ පැවිදි ජීවිතයේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරනවා. ඒ අය නිසා තමයි ඔබට මේ ධර්මය ලැබෙන්නේ. ඒ වගේම තාක්ෂණික දායකත්වය ලබා දෙන ඒ සෑම දිනාටම අපට සිව්පසෙන් අපුපකාර කරන සියලු දිනාටම මේ සියල්ලන්ගේම සහයෝගී උපකාර නිසා තමයි ඔබට මේ ධර්මය ලැබෙන්නේ. ඉතින් සෑම දිනාටම මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා උතුම් දහමෙන් සැනසෙන්නටම හේතු වාසනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම රැස් කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් මට ගිහි ජීවිතේ හොඳින් සිල්පයි සීල්පය ඉගන්වූ සියලු ගුරු භවතුන්ට ජයන්ත ගුරුමෑණියන් එවැගේම පීඩා සල්ගම ගුරු පියාණන් ඒ වගේම ධර්ම මැඩම් ආදී විශේෂයෙන් මට උදව් උපකාර කරපු මෑණිවරු පියවරු හැටියට මාහට උදව් උපකාර කරපු සියලු ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරනවා අනුමෝදන් වීමෙන් ඒ සෑම දිනාටම උතුම් වූ දහමින් සැනසෙන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරන්ට දෙනවා. ඒ වගේම අද දායකත්වයේ අරන් කටයුතු කරන ඒ චන්දිමා කුලතුංග මහත්මියට ඒ දියණියට ඒ වගේම ඒ මෑණියන් වන ආර්.බී. කුලතුංග මෑණියන්ට ඒ වගේම දිරුක්ති වීරරත්න කුමුදුනී හෙට්ටිආරච්චි පත්මා නානායක්කාර සෞම්‍යා සිරිවර්ධන අමිතා ප්‍රසංගණී ඉරේසා ගුණසේකර ශාමලී පෙරේරා නිලන්ති රාජපක්ෂ කියන අයටත් ඒ වගේම රේණුකා රාජපක්ෂ මහත්මියතුලේ පවුලේ සෑම දිනාටමත් මේ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරනවා අනුමෝදන් වීමෙන් මේ සෑම දිනාටම උතුම් දහමින් සැනසෙන්නටම මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරන්න දෙනවා ඒ වගේම රස කර ගන්නට එන සියලු පුණ්‍ය ධර්මයන් සංඝ දහස කෙනෙක් ඇටියට නිරන්තරයෙන් අපට අපෝපස්ථාන කරන ධර්මප්‍රචාර කටයුතු සඳහා උදව් උපදව් කරන අපේ හසින්ත මල්ලිටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම චන්දන ආදී අපට උදව් උපදව් කරන සෑම දිනකටම විශේෂයෙන් අපට සිව්පස්යෙන් අප උපකාර කරන බණ්ඩාර මහත්තයා, ඩයිස් මහත්තයා, රූපසිංහ මහත්මයා, චන්දිමා කුලතුංග මහත්මිය ආදී කොට දෙස් විදෙස් ඔබ සැමටත් ධර්ම ශ්‍රවණය කළා වූ සියලු දිනාටත් උතුම් දහමින් සැනසෙන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනාම වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා සිල් දනාටම පෙරවන් සරණයි